මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී පාරම්පරික මුවන් පැලස්ස ගොවි ගම්මානය සංවර්ධනය කරා ගෙන යාමට ගමේ ආරච්චිලා ගැමියන්ගේ සහයෝගය ඇතිව කොපමණ උත්සාහ දැරුවත් ප්‍රශ්නයක් निराකරණය කර අවසාන වන විට කරන ලද සියලු කටයුතු වලින් තවත් අලුත් ප්‍රශ්නයක් දෙකක් පැන නැගී අවහිර මතුවීම ගම් ප්‍රධානියා හැටියට ආරච්චිලගේම පුළුල් අත්දැකීමකි. වෙඩික්කාරයාගේ අවනඩුව විසඳීමට ගමේ වැඩිහිටි ප්‍රභූන්ගේ සහයෝගයෙන් මැදහත්ව ක්‍රියා කළ ආරච්චිලා ඊටත් වඩා අවනඩුවකට කොටු වූ ආකාරය අද මුවන් පැල සාඛ්‍යානෙන් රස වින්දනාත්මකව ඔබේ ශ්‍රවන් යොමුව සඳහා ගුවන්පතයට යොමු කෙරේ. මණිකේ මණිකේ කොමේ මණිකේ මණිකේ ඔය මගේ ඔෆිසි කාමරේ වහලද ඇරලද බලන්නකෝ. හ්ම් මම මේ ඔෆිසි කාමරේ තමයි ඉන්නේ. ආ. හ්ම් අපේ රාලාමේ ඊරමේ ඔපිසි කාමරේ දොර වැහුවේ. වහලා නෑ නෝවේ. ඒ දෙයයන්ටම ඔප්පු වෙච්චාවේ. මං ඊයේ අර ඈත ගමනක් ගෙහුම් ආපු ගමන් ඇඟ පොතේ කෙඩෙත්තුවටම නිනව්වක් නැතුව ගියානේ. ඒ පැත්ත ගැන මට නිකමටවත් හිතුනේවත් නැහැ. මම මේ උදැහැනැක්කේ ලිපාලියට ඇවිත් බලනකොට මෙන්න බොලේ මේ මේ කාමරේ දොර ඔක්කොම ඇර මම මේ අපේ රාලාමිගෙන් අහන්න ඉන්නකොට තමයි මේ වෙලාවටම රාලාමිත් මට කතා කළේ ඊයේ පෙරේදා සතියක හමාරක ගත්තු සේරෝම නඩු වාර්තා ඔය ඔපීසි කාමරේනේ තියෙන්නේ හොඳයි හොඳයි මොකේ කරි මේවා හොරකම් කොලා නම් මැණිකේ මගේ ආරච්චි පට්ට මත් කමුතුයෝ ඉතින් එච්චරකට රාජකාරී සහස් නඩු වාර්තාවල් ලියුම් කඩදාහි තියෙන තමුන්ගේ ඔපීසි කාමරය ගැන සැලකිල්ල නම් හරිම අපූර්වයි. අනේ <laughs> අනේ මැලිකේ කියන කතාවක් ඈ මෙච්චරකට මේ වලව්වක දොර ජනෙල් අරින්ට වහන්ට ඩිංගිරාල ඉන්නවා එතකොට සුද්දප්පු ඉන්නවා සෝමා කෙල්ල ඉන්නවා මණිකේ ඉන්නවා ඔය කවුරු හරි මේ දොර ජනෙල් වහයි කියන විශ්වාසෙට මං ඉතින් ඔය හිටියා මගේ ආලස්සෙම අඩු වෙච්ච දවසට ඕන්න සිද්ධ වෙච්ච වින්නැහිය. ඕන්න වෙන වින්නැහිය. ඕ. ඩිංගිලාලයා එදා මේ සොබනි බණ්ඩරි උන්ගේ ගෙදරට දොක්කන් ගිය ගමන් දැන් දවස් දෙක තුනක් වෙනවා. මේ අද වෙනකම් වලව පැත්තේ ආවේ නෑනේ. බෑද. සුද්දප්පුවා අට්ටාල ගහගෙන හේන් රකින්න. සෝම කෙල්ලට සහලවලා උණ හැදිලා. මටත් නිත්‍ති නැති වුණොත් ඉතින් වලව්වේ දොර ජනෙල් වහන්නවත් කෙනෙක් නැහැ. ඕ. ඩිංගිරාලයා ඩිංගිරාලයා එනකන් මම මේ බල බලා ඉන්නේ. එදා බැද්දේරාලගේ ගෙදර විදික්කාරයාගේ නඩු විභාගයෙන් පස්සේ මං ඩිංගිරාලයාට කීවේ මොකක්ද? අපේ මැනිකටත් මතක ඇතිනේ මතක ඇති නේද ඈ මේ මොකද්ද අපේ රාරාමි ඩිංගිරාලයට කීවේ ඩිංගිරාලයට මං කීවේ සොබනී බණ්ඩරී දෙන්න එක්කරගෙන අපේ වලව්වට එන්ට කියලානේ ඈ නොමුන්වත් ඔය තක්කඩි ඩිංගිරාලයා කොලේ මොකද්ද අපේ මැනිකේ දන්නවද ඌ කළ වැඩේ මේ මොකද්ද බණ්ඩාරාලයා කොලේ? සොබනී බණ්ඩරී දෙන්නා වලව්වට ගෙනත් ඇරලවනවා වෙනුවට ඩිංගිරාලයා එදා සොබනිලගේ ගෙදර ගෙහුම් ඌ සොබනිලගේ ගෙදර ගෙහුම් නතර වෙලා ඔය මේ මා බැද්ද කැලේ රෑ වෙලා යන්ට වෙලාවක් මදි නේ සොබනිලගේ ගෙදෙට්ට අලි කැලේ මැද්දේ රෑ වෙලා යන්න පාර හොඳ මදි නිසානේ මං ඩිංගිරාලට කීවේ ඔය සොබනි ගෑණි බණ්ඩරි තරුණ ළමේසියෝ දෙන්නා වලව්වට ගෙනත් ඇරලන්ට කියලා ඌ මං කිව දේ නාහා ඔය ගෑනු දෙන්නත් එක්කරගෙන සොබනිගේ ගෙදරටම බංගාර්ථ වෙලා කන්දේ දෙයියෝ සාකේ එතකොට ඩෙන්ගිරාලයා එදා රෑ ලැබුම්ගත කොලේ වැ ලැබුම් වූ ගත කොලේ සොබිනිලාගේ පැල් කොටේ වැඩි මනත් වුණොත් පිළ උඩ ඕම් මට සේරෝම විස්තරේ ආරංචි වුණා බණ්ඩරියේ කියන්නේ නපුරු වයසේ ළමිස්සියක් නේ මැනිකේ මේ මොනවද මොනවද ඉතින් අපේ රාලහාමිට ඩිංගිරාලයා ගැන ආරංචි වෙච්ච දේවල් කියන්නකෝ බලන්න. ඩිංගිරාලගේ හිතුවක්කාර කොමට එදා රෑ සොබිනිලෑගේ ගෙදරින් මහරෑම එන්ට හදනකොට බණ්ඩරි උගේ දෙපතුල් අල්ලලා වැඳලා කිව්වලු බුදු අයියේ මේ මහරෑ අම්මයි මායි තනි කරලා යන්ට විතරක් එපා. විදික්කාරය ඇවිල්ලා අපට කරදර කරයි. අපි හරි බයයි. අයියා අපේ තනියට අද විතරක් ඉන්නකෝ. අනේ බුදු අයියා අම්මයි මේ බණ්ඩරී නගයි දාලා යන්න නම් එපා. දැන් අපේ තනියට ඩිංගිරි අයියා විතරයි ඉන්නේ. ඕන් කියලා බණ්ඩරී අඬලා කියන්ට ගත්තලු. ඒක නම් මේ අරුම පුදුම කතාවක් අපේ රාලාමි. ඉතින් ඉතින් ඊට පස්සේ ඊට පස්සේ ඩිංගිරාල කියන්නේ අපේ මැනිකේ ඩිංගිරාල කියන්නේ නපුරු වයසේ නාම්බෙක් නේ. බණ්ඩරි ළමිසිගේ කඳුළු දැකලා මුගේ හෘද මාංශයේ උණු වෙන්න නැතයි. දැන් ඉතින් බණ්ඩරි දාලා එන්න දුක ඇති. ඕ ඒකනේ. අපේ රාලහාමි කියන මේ විස්තරේ හරිනම්. ඔව්. බණ්ඩරීගේ අංග පුලාවේ හැටියට ඩිංගිරාලයට නම් ආය ගැලවිලා එන්ට හම්බ වෙන එකක් නෑ. ඕම් මං කිව්වා. මණිකේ හිතන විදියට මං හිතන්නෙත් බණ්ඩරී ඩිංගිරාලට ආයෙ එන්ට දෙන එකක් නෑ. ආදේ ඉතින් සොබෙනගේ තනියට නම් බෙක් හොයා දීලා ඌට වෙච්ච වැඩි. හ්ම් හ්ම් හ්ම්. <laughs> අපේ රාලහාමි කොහොමටත් මාසයක් අමාරක් යනකොට තව තවත් විස්තර අපට ආරංචි වෙයි. <laughs> කමක් නෑ ඉතින්. වෙදිකාර්යාගේ නඩු විභාගයේ උඩ දාලා බණ්ඩරී කෙල්ල Tamanට ගැළපෙන හිමිකාරයා හොයාගත්තා කියලා අපටත් සතුටු වෙන්න පුළුවන්. කොහොමටත් ඉතින් වෙඩික්කාරයා අලි මෝඩෙක්නේ. මෝඩේ කියන්නේ තමන්ගේ සහේට ගෑණියෙක් ගන්නකොට කඩුතුවක්කු පෙන්නලා බය වද්දලා කවුද ගෑනුන්ට ඕම බලාත්කාරකම් කරන්නේ ඒකම නේ වෙදිකාරයට වැරදුනේ බණ්ඩරීගේ නඩුව තව දිගට දුරට ගියා නම් වෙඩික්කාරයාට හිරේ ළඟින්ට වෙනවාමයි. ඒ විතරක් නෙවෙයි. බැරි වෙලාවත් වෙඩික්කාරයා නුවර මූලස්ථාන පොලෝසියට ගෙනිච්ච නම් එහෙම. නොසෑහෙන්ට මිනිහට ගුටි බැට කන්ට සිද්ධ වෙයි. ඉංග්‍රීසි ආණ්ඩුව විශේෂයෙන්ම මහරජිනීන් වහන්සේගේ අනඥාව පිට අපරාධකාරයින්ට දරුණු කායික දඬුවම් පැමිණවීමට අතිරේකව බරපතල වැඩ සහිත දීර්ඝ කාල සිර දඬුවම් දීමත් විශාල දඩසුන්කම් අය කිරීමත් નિયમિતයියෝ කොහොමටත් වෙදිකාරයා අපේ නියෝග පිළිපැද්දොත් හොඳයි <laughs> නැත්තං ඉතින් ඉරණම භයානකයි මණිකේ මණිකේ ඩිංගිරාල ඩිංගිරාල ආරච්චිල මහත්තයෝ මේ මේ මේ ඔය ඉස්සරහ කවුද කතා කරනු ඇහෙනවා මණිකේ ආරච්චිල මහත්තයෝ බලන්න කවුද කියලා කතා කරන්නේ මණිකේ මේ අපේ පන්සලේ උපාසක නෙවෙයි ආ බෑ දහ ඔහෙන් ඔහෙන් ඈඳි ගන්නට ඈඳි ගන්න උපාසක හොඳමයි අද මොකද මේ පැත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ පණිමුඩයකටවත්ද? ලොකු හාමුදුරුවන්ගේ පණිවිඩයකට තමයි හාමිනේ. අපේ ලොකු හාමුදුරුවෝ කඩේ බණ්ඩයියාගේ අසනීපේ බලන්ට ගමන් අපේ ලොකු හාමුදුරුවෝ කීවා රාලාමි හම්බෙන්ට ටික වෙලාවකින් වලව්වට එනවා කියලා හාමිනේ. හොඳයි හොඳයි හොඳයි. ලොකු හාමුදුරුව විතරක්ද මේ නැත්තම් තවත් කවුරු හරි එනවද උපාසක? ලොකු හාමුදුරුව එක්ක අපේ වෙද මාමත් එනවා මැනිකේ. ආහා හොඳයි හොඳයි හොඳමයි හොඳමයි. එහෙනම් මේ මං යන්නම් මැනිකේ එහෙනම්. හ්ම් හොඳයි හොඳයි. ගෙවුන් එන්ටකෝ උපාසක. මේ මැනිකේ අපේ පන්සලේ ලොකු හාමුදුරුව වඩිනවා නම් ඔය ඉස්සරහා ඇඳි පුටුවට ඔය විල්ලූද ඇතිරිල්ල දාන්නකෝ මේ තව ඔය බාගේ පුටු තුනක් හතරකුත් ඉස්සරහින් තියන්න හරි හරි හරි ඒ වැඩ ටික හරි මං අපේ හාමුදුරුවන්ට ගිලම්පසට වතුර ටිකක් ලිප උඩ තියන්න ආ ඒක හොඳයි ඒක හොඳයි බොහොම හොඳයි ආ මණිකේ මේ අපේ ලොකු හාමුදුරුව වෙද මාමත් එක්කලම වඩිනවා වඩින්න හාමුදුරනේ වඩින්න වඩින්න. අපි පණිවුඩයක් එව්වා රාලහාමි කොහෙවත් යයිද කියලා හිතලා. පණිවුඩේ නම් ලැබුණා අපේ හාමුදුරනේ. අද රාජකාරී ගමනක් නැහැ. හා ඒක බොහෝම හොඳයි. එහෙමයි එහෙමයි. ආහා. සුවපත් වේවා. සුවපත් වේවා. හ්ම්. අපි ආවා කඩේ බණ්ඩයියගේ අසනීපේ බලන්ට. ආ හරි. වෙදමාමනේ බෙහෙත් කරන්නේ. වෙදමාමත් ඉතින් ආවා. අද නම් අපේ මැණිකටත් පොඩි විවේක දවසක් වගේ මේ වැඩින්ට අපේ හාමුදුරනේ ආසනේ මාමත් ඇඳි ගන්න ඔය අපේ හාමුදුරෝ කිව්වා වගේ අද නම් මට ටිකක් විවේක දවසක් තමයි <laughs> එහෙම විවේකයකුත් අපට තියෙන්න ඕනේ. අපේ බුදුහාමුදුරුවොත් විවේකයේ බොහෝම අගය කළා කියනවනේ. භවං ගෝතමෝ විවේක කාමෝ ඔන්න. පින්වත් ගෞතමයන් වහන්සේ විවේකයට කැමති කියලා තමයි ඔය කියන්නේ. එහෙම සඳහන් කරලා තියෙන එකයි. මෙහෙම සඳහන් වුණාට උන්වහන්සේට විවේකයක් තිබෙම නැහැ. මේ ලෙඩාගේ తත්වය කොහොමද අපේ හාමුදුරුවනේ? හ්ම්. ඕකට හරි උත්තර දෙන්නේ අපේ වෙද මාමා. මොකද එයානේ ලෙඩාට බෙහෙත් කරන්නේ. ආව්. මට නම් පේන විදිහට ලෙඩාට දැන් ගොඩක් හොඳයි. <laughs> අපට තියෙන ශ්‍රේෂ්ඨ ලාභයත් සැපයත් දෙකම නිරෝගී බවයි. ආරෝග්‍ය පරමාලාභා ආරෝග්‍ය පරමා සුඛා කියලා ඍෂිවරුන්ගේ ආකාරයටම ඔය කොළ දලු පොතු මල් මුල් වලින් බෙත හැදුවේ බෑට උදරාබාධේ නිත්‍රාවට මොන්සුවයි <laughs> හරි හරි. ආන් එහෙම තමයි දැන් අපේ කඩේ බණ්ඩයියාගේ තත්ති. එහෙමයි. අපිට ඉන්න තරමක් ලෙඩ්ඩු. <laughs> වැද්දේරාලටත් දැන් හොඳටම හොඳයි. දැන් මොකද අපේ බෙඩික්කාරයාගේ තත්වේ? යකාගේ ලෙනේ යකු ගහලා පිස්සු හැදිලා ඉඳලා මිනිහා ඊට පස්සේ සොබනිතයි සොබනිගේ දූටයි දෙන්නටම ගහලා සොබනිගේ කෙල්ල බණ්ඩරී බලෙන් අරන් ගිහින්නේ. ඔන්න බලමුකෝ. මට ආරංචි වුණා. පව් අනේ සොබනි වයසක උන්දට ගහපු එක. ඒක නෙවෙයි. අපරාධයක්. ඒ සොබනියා ආච්චිගේ දුව බණ්ඩරී නම් ආපහු බාර දුන්නා කියලා ආරංචි. <laughs> මේ ඔව් ඔව් ඔව් බොහොම අමාරුවෙන් අපේ වෙදිකාරයාට කසුණු කියලා මිනිහා හිර බාරෙට ගන්න තිබිච්ච එක වැළකුවා. <laughs> අනික ඉතින් බන්දරේ කෙල්ලටත් නරකක් නපුරක් වෙලා නැහැ ඔව් ඔව් ඔව් බලෙන් අරන් ගෙහුම් බැද්දලාලගේ හාමිනේට බාර දීලා ඒකේ විදිහට විසඳුණා හරි අපි පස්සේ සොබනිටම බණ්ඩරි බාර දුන්නා. ආ. සොබනි නැන්දා සිල් ගන්ටත් එන ඇත්තිනෙව. එහෙමයි එහෙමයි. පෙරේද දාන ආරම් පන්සලට ආවා. ඒත් එක්ක බණ්ඩරි හිටියා. ඔව්. ඩිංගිරාලත් හිටියා. බණ්ඩරීට ලොකු අකරතැබ්බේකුත් වෙච්ච එකේ මන් ටිකක් තොරතුරු ඇහුවා. ආහාහා මේ මොනවද අපේ හාමුදුරනේ කිව්වේ තොරතුරු? වෙදිකාරයා කරපු කරදරේ හින්දා තමන්ගේ තනිකොමට බලව්වේ ඩිංගිරාල gedara නතර කරගත්තා කිව්වා. හ්ම් හැබැයි මේ අවසරයි අපේ හාමුදුරනේ ඩිංගිරාල සොබනේ උන්දෑ gedara ඉන්න කතාව අපිටත් ආරංචි වුණා. මමයි රාලාමි අපි දෙන්න හිතුවෙත් ඒ අයගේ බයට තනිකොමට මේ ඩිංගිරාල නතර වෙච්ච එක හොඳයි කිය. වයසක අම්ම කෙනෙක් ඉතින් ළමිස්සියක් ගෙදර තියාගන්නත් බයයි නෙවෙයි. ඒක නෙවෙයි. බණ්ඩරී කියන්නේ හොඳ තේරුමක් තියෙන තරුණියක්. එහෙමයි එහෙමයි. දානේ අරන් ආපු වෙලාවේ මමත් කෙල්ලට උපදේශයක් දුන්නා. <laughs> මේ සොබනේ බන්දරේ කියන තනි වෙච්ච දෙන්න ගැන අපිත් මේ වැරදියට හිතන එක පවා මේ එහෙමනම් අපේ ආරච්චිල මහත්තයෝ ඔව් හාමිනේ අපි ආයේ පන්සලට පිටත් වෙනවා එහෙමනම් අපි ගොහින් එන්නම් හොඳමයි අපි හාමිනේ හොඳමයි සුවපත් වේවා සුවපත් වේවා මේ සපුමල් අයියේ. අපේ ඉස්කෝලේ සාංගික දානයක් පිරිනමල පොඩි පින්කමක් කරන්න කියලා යෝජනාවක් තියෙනවා. පොඩි ඉස්කෝලේ අපි අපේ ළමයි සහභාගී කරගෙන මෙහෙම පින්කමක් කිරීමේ අදහස අපේ විදුහල්පතිතුමියගේම හොඳ යෝජනාවක්. එහෙම නේද? <laughs> අනේ ඉතින් විහිළු කරන්න එපා සපුමල් අයියේ. මේක අහගන්නකෝ. හ්ම් හ්ම් හ්ම්. 19ක් විතර වැඩම කරන්න තමයි අදහස තියෙන්නේ. ආ හොඳයිනේ. ලබන පුරපසළොස්වක පොහොව දවසට නම් හොඳයි විදුවල්පත්තුමි. ආ නෑ නෑ නෑ තිසරි නංගි. මට ආරංචියක් ආවා අපේ ඉස්කෝලෙට තව අලුත් ගුරුතුමියක් එනවා කියලා. අලුත් ගුරුතුමියක්? හ්ම් මම ප්‍රාදේශීය අධ්‍යාපන කන්තෝරුව පැත්තෙනුත් අහලා බැලුවා. ඉතින් ගුරුවරු වැඩි නම් එයා වෙනත් ස්කූල් එකකට යවම හරිය නීතිය. මොකද අධ්‍යාපන කාර්යාලයෙන් කිව්වේ? එයා එතන කාර්යාලයේ ලොකු නිලධාරි මහත්තයෙක්ගේ දුවෙක්ලු. පත්වීම වෙනස් කරන්නටත් බැහැලු. එහෙමද? ඒ නිසා එයාට වැඩ කරන්නට දෙන්නම වෙනවා. හරිනේ. හරිනේ තිසරණන්ගේ. ඊට ඉහලින් අපිට මොකුත්ම කරන්න බෑ. එහෙම කරන්න ගියොත් අන්තිමට ලෙඩේ වැටෙන්නේ අපටමයි. අපි ඒ වෙනුත් ඉතින් පරිස්සමෙන් තිබෑ නේ. කතාවක් තියෙනවනේ. රාජකාරිය දේවකාරියටත් වඩා බැලෑරුම්ය කියලා. හ්ම් හ්ම් හ්ම්. අපි විදුහල්පතිතුමියගේ කටේ මසුරන් දාන්න වටිනවා. රාජකාරිය නම් දේවකාරියටත් වඩා බැරෑරුම්. හරියට හරි විදුහල්පතිතුමි. <laughs> අනේ නිකන් ඉඳ සබු මල්ලා අයියා. <laughs> ඔයාට නම් හැමතිස්සෙම විහිළු. <laughs> ආන් සපු මල්ලයි කවුද මේ පැත්තට එනවා කෝ බලන්නකෝ අර මිනිහාගේ හැටි විතරක් කවුද ආ ආ උක්කුව උක්කුව ආ සපු මල්ලයි කතා කරන්නටකෝ හ්ම් හ්ම් ආයවන්න සපු මල් ගුරුතුමා ආ උක්කුන් ඇයි එන්න එන්න එන්න මෙන්න මෙහෙන් එන්න කාලෙකින් දැක්කේ කොහෙද මේ යන්නේ මම මේ වෙඩික්කාරයත්තන්ගේ කාරණයකට බැද්දරාල්ලාගේ ගෙදරට ගෙහුම් එන්න ගියා. මොකද වෙඩික්කාරයත්තන්ට කරදරයක්ද මේ තකානියක්ම ගියේ ඒ පැත්තේ? ඈ වාක් පීයක් කරන්නේ මොකෝ? මං ඉතින් ඇත්තම කියන්නම්කෝ මේ දවස්වල වෙඩික්කාරයා සහයට ගන්න බණ්ඩරිය කෙල්ලෝ බලෙන් අරන් ඇවිත් මොනවා අර තිබිරි ගෙඩියක් වගේ ලස්සන බණ්ඩරේ. ඔව් ඔව්. සොබනිගේ බඩ පිස්සි. හ්ම්. බලෙන් අරන් ඇවිත් බැද්දිරාලේ ගෙදර ආරක්ෂාවට තියලා. යකෝ යකාලෙනේ යක්කු ගහලා පිස්සු හැදිලා හිටපු වෙඩික්කාරයා. කවුද දන්නේ මිනිහා පිස්සුවටම කරපු පිස්සු වැඩක් වද්ද කියලා මේක. හ්ම් හ්ම් හ්ම්. හැබැයි ඉතින් පිස්සුවක් නම් පේන්න නෑ. එහෙමද? දඩ මසක් උයලා ලොකු නෑ බිලකින් එකක් මටත් දුන්න බණ්ඩරියට දීලා වර කියලා. වෙඩික්කාරයා? ඔව්. මම මේ බැද්දලාල්ලා ගෙදරට ගිහිලා එන ගමන් යකෝ මේ ජනමරේ ගමේ එච්චර ප්‍රචාරයක් නැහැ මේ ගැන. හ්ම්? හාංක විශයක් පුරචාරයක් දන්නේ නැතුවට වෙඩික්කාරයා බණ්ඩරීගේ අම්මටත් තුවක්කුවෙන් ගහලා හා රණ්ඩුවක් කරලා බණ්ඩරී ඔය බලහක්කාරකමෙන් හයිරමෙන් අරන් ඇවිත් තියෙන්නේ. එහෙමද? ගෝමරි බණ්ඩරි අපි පන්සලේ ළමා සමිතියේ එකට වැඩ කරපු කට්ටියනේ. එහෙනම් බණ්ඩරි නගාත් ගමේ දක්ෂ කෙනෙක්. හැබැයි ගමේ අසරණම කට්ටියක්. වෙඩික්කාරය හයිරම් පාට් පෙන්නලා මට පේන්නේ බණ්ඩරිව පන්නගෙන අම්මවත් දියවත් දලා. හනේ හරි. අපි මේ මේ ඉස්කෝලේ දානි පින්කම ගැන මේ අපේ තිසරි ගුරුතුමිය එක්ක කතා කර කර හිටියේ. ආ එහෙනම් මම යනවා සපුමල් ගුරුතුමා. හා හොඳයි හොඳයි ගිහින් එන්නකෝ ආපහු ආ. ගිහින් එන්න. හරි. අදමුවන් පැලසේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පර්ණමාන්නගේ වෙදමාමා උලපනේ ගුණශේකර තිසරී ගුරුතුමී හිරුනි රත්නායක සපුමල් රෝහණ සිරිවර්ධන උක්කුවා සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.